සත්තා කායස්ස බේදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජಂತಿ පන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාර්මික ගුණවන්ත පින්වත්නි නව වසරක් උදා වුණ මේ වගේ අවස්ථාවක මේ වගේ කාලයක ජයමග රූපාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ තුලින් අපේ මේ වසර විතරක් නෙවෙයි මේ ජීවිතේ විතරක් නෙවෙයි සස ජීවිතයේම සුවපත් කර ගැනීමට හේතු වෙන විදිහට ඒ තථාගත ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් අපට දායාද කළ ධර්මය ජීවිතයට එකතු කරගන්නට අපි විශාල අධිෂ්ඨානයකින් කැපවීමකින් කටයුතු කරන්න ඕනේ. අද අපිට දේශනා කරන්නට තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ චූල යමක වර්ගයේ තියෙන 41 වෙනි සූත්‍රය. මේ මූල පණ්ණාසකයේ සූත්‍ර 50ක් තියෙනවා. ඒ සූත්‍ර 50න් 41 වෙනි සූත්‍රය තමයි අද අපි දේශනා කරන්නේ. දේශනාවේ නම තමයි සාලෙය්‍යක සූත්‍රය. මේ වගේ අලුත් අවුරුද්දක් උදා වුණ අවස්ථාවල අපේ පින්නතුන් බොහොමයක් තමන්ගේ ජීවිතයේ ඉලක්ක ගන්නවා. ඉගෙන ගන්න දරුවෝ අධ්‍යාපනය වෙනුවෙන් ඉලක්ක ගන්නවා. රැකී රක්ෂා කරන දරුවෝ රැකී රක්ෂා කරන අය ඒ තමන්ගේ ඒ රැකියාව තුළ යම් යම් ඉලක්ක ගන්නවා. ඊළඟට ගෘහස්ත ජීවිත ගත කරන මා දෙමව්පියන් උනත් තම තමන්ගේ ජීවිතවල විවිධ ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා තමන්ගේ ජීවිතේ ඉලක්ක ගන්නවා ඒ ඉලක්කයම ගන්නත් ඕනේ ජීවිතේට ඉලක්කයක් අරමුණක් හැමතිස්සෙම තියෙන්න ඕනේ තමන්ට හිතසුව පිණිස අන් අයටත් හිතසුව පිණිස ඉතින් මේ ඉලක්කයක් ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් අරමුණක් ඇති කරගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් එවැනි ලක්ෂයක් අරමුණක් ඇති කරගන්න කියලා අපි දේශනාව ආරම්භයේදී සිහිපත් කරනවා. අද අපේ මේ දේශනාවේ තියෙන විශේෂත්වය තමයි යම්කිසි ඉලක්කයක් යම්කිසි අරමුණක් ඇති කරගෙන ඒ අරමුණ සාර්ථක කරගන්න කියලා අපි අරමුණ සිද්ධ වෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. අපි අදිෂ්ඨාන බල පිහිටුවනවා මේ මම ගත්ත ඉලක්කය මම මේ ගත්ත අරමුණ සාර්ථක වෙන්න ඕනේ කියලා. මේ සාලේයක සූත්‍රය අවසානයේ තියෙන්නේ කෙනෙකුගේ ජීවිතේ අලුත් අවුරුද්දක හෝ වේවා වෙන යම් හෝ අවස්ථාවක හෝ වේවා යම් කිසි ඉලක්කයකට අදිෂ්ඨාන කරද්දී ඒක හුදකලා වෙච්ච අදිෂ්ඨානයක් වුණොත් එයාට අරමුණ ජය ගන්න බෑ. මොකද්ද මේ හුදකලා වුණ අදිෂ්ඨානය කියලා කියන්නේ? අදිෂ්ඨානය විතරක් තිබිලා මදි. ඒ අදිෂ්ඨානයත් එක්ක දස කුසලයේ එකතු වෙන්න ඕනේ. දස කුසලයේ අපි දන්නවා දැන් කුසලයේ කියන්නේ බලයක් නිහිතේ තියෙන. එතකොට හිතේ ඇති වෙන කුසල බලය දහාකාරයකින් වැඩි කළොත් ඒක ලොකු බලයක්. අන්න ඒ වගේ දස කුසලයක් තුලින් උපදින මහා බලයක් එක්ක යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන කරලා ඒ අදිෂ්ඨානයට අනුකූලව අනාගතේ සාර්ථක කරගන්න විදිය තමයි මේ ශාලේයක සූත්‍ර දේශනාවේ තියෙන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න දරුවන්ටත් හරියම වැදගත්. වෛද්‍යවරයෙක් වෙන්න, එහෙම නැත්නම් ඉංජිනේරුවරයෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න, හරි ජීවිතයේ අදිෂ්ඨාන තියෙනවා නම්, එවැනි අදිෂ්ඨානයකින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් ඉන්නවා නම් අන්න ඒක හුදකලා අදිෂ්ඨානයක් විතරක් වෙන්න දෙන්නේ නැතුව දස කුසලයෙන් බලගැන්වුණු අදිෂ්ඨානයක් දස කුසලයත් එක්ක අත්ල් බඳගත් අදිෂ්ඨානයක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් අපේ දරුවන්ට ඉතාමත් ධාර්මිකව ධර්මානුකූලව විනයානුකූලව මෙලොව පරලොව දෙලොවටම යහපත වෙන විදිහට අධ්‍යාපනයේ ප්‍රබල ඉලක්ක වලට යන්නට ඒ තුලින් ලොකු ශක්තියක් ලැබෙනවා මේ සූත්‍ර දේශනාවට නිදාණය වන්නේ පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දඹදිව වැඩ ඉන්න කාලේ ශාලා කියන බ්‍රාහ්මණ ගම්මානයේට එක දවසක් වැඩම කළා භික්ෂු වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිරිසත් සමග මේ ශාලා කියන්නේ බ්‍රාහ්මණවරුම ඉන්න ගම්මානයක් වැඩිපුරම හිටියේ බ්‍රාහ්මණවරු බඹුණන් සහ බැමිණියන් මේ බ්‍රාහ්මණ ගම්මානයේට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියලා දැනගත්ත ගමන්ම මේ බ්‍රාහ්මණයන් සහ බැමිණියන් හරි හරියට කතා වෙන්න පටන් ගත්තා ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. මේ අය කලින් බුදුරජාණන් වහන්සේ ගැන අහලා තිබුණ අය නිසා දැකලා තිබුණු අය නන් නෙවෙයි. දැන් අපි හිතමු අපේ ගමට අපේ නගරයට හරි බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියලා අපට ආරංචි වුණා. අපිට ආරංචියක් ආවොත් දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න කොහොමදවත් හේතු නැහැ. නමුත් අපි මේක තේරුම් ගන්න සඳහන් කරන්නේ අපිට දැන් ආරංචියක් එනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ අන්න අපේ ගමේ මෙන්න මේ ස්ථානයට වැඩම කරනවා කියලා. එතකොට අපි මොනතරම් ඒ පිළිබඳව කතා කරයිද? හමු වෙන හමු වෙන එක්කිනත් එක්ක ඒ පිළිබඳව කතා කරයි. අපි යම් යම් කාර්යයන් කරන්නට යොමු වෙනවා නම් ඒ කාර්යයන් කරන අතරේ කතාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරනව නේද මෙන්න මේ දිනයේ කියලා. මේ ශාලා කියන බ්‍රාහ්මණ ගම්මානයේ අන්න ඒ වගේ ලොකු කලබලයක් ඇති වුණා. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ රාගය ප්‍රහාණය කරපු උත්තමයෙක්ලු, දේශය ප්‍රහාණය කරපු උතුමෙක්ලු, මෝහය ප්‍රහාණය කරපු උතුමෙක්ලු. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු සියල්ලම අවබෝධ කරගත් උතුමෙක් නු. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ට විතරක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා මාර්ගයේ පෙන්වන උත්මේක ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ මේ විදියට දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, අපාය ලෝක ආදී පිළිබඳව පුදුමාකාර අවබෝධයක් තියෙන සම්පූර්ණයෙන්ම සසර ගමන නතර කරපු උත්මේ තමයි මේ වඩින්න හදන්නේ කියලා මේ ගමේ ලොකු කාලහෝලයක් ගියා. කතා බහක් ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ යම්කිසි මොහොතකද මේ ශාලා කියන බ්‍රාහ්මණ ගම්මානයට වැඩම කළේ අනේ අර බ්‍රාහ්මණ ගම්මානයේ හිටපු සියලුම බ්‍රාහ්මණයෝයි බැමිණියෝයි දරුවෝයි මොකද කළේ ඔක්කොම පෙළ ගැහිලා ගියා බුදුරජාණන් වහන්සේ හම් වෙන. මෙයාලට මේක ලොකු ආශ්චර්යයක්. මේ වගේ මහා ගුණ තියෙන මහා උත්තමයන් වහන්සේ නමක් ගමට වැඩියා කියන එක වේගෙන් පැතිර ගියා. පැතිර ගිය වේගෙන් අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැක බලාගෙන බොහෝම සන්තෝෂයටපත් වෙලා. හරීම හොඳ මිනිස්සු ටිකක්. හරීම හොඳ පිරිසක් මේ ශාලා කියන බ්‍රාහ්මණ ගමේ ඉඳලා තියෙන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණ ගමේ මේ බ්‍රාහ්මණ වංශිකයන් එක්ක පිළිසඳර කතා වේදෙන අතරේ බ්‍රාහ්මණය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කෝණු කෝබෝ ගෝතම හේතුකෝ පච්චයෝ යේන මිදේ කච්චේ සත්තා කායස්ස වේදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතං ඥයන් උප්පජ්ජಂತಿ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන යම්කිසි කෙනෙක්. දැන් මෙයාලා අහපු ඉස්සෙල්ලම ප්‍රශ්නේ මෙයාලට තිබ්බ ලොකු ප්‍රශ්නයක් මේක. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන යම්කිසි කෙනෙක් කය බිඳිලා මරණයටපත් වුණාට පස්සේ කය බිඳිලා මරණයටපත් වුණාට පස්සේ දුගතියට යන්නට මොකද්ද හේතුව? ඔන්න අහපු පළවෙනිම ප්‍රශ්නේ. මරණින් මතු දුගතියට යන්නට මොකද්ද හේතුව කෙනෙක් මරණයට පස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදම්මචරියා විසමචරියා හේතුකෝ ගහපතයෝ ඒව මිදේකච්චේ සත්තාකායස්ස බේදා පරම්මරණං අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජಂತಿ. ගෘහපතියනි අධර්මචරියාවයි විසමචරියාවයි තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතියනි කියලා මේ බ්‍රාහ්මණ වරුන්ට අමතන්නේ කෙනෙකුගේ ජීවිතයේ අධර්මචරියාවක් කියනවා නම් විෂමචරියාවක් කියනවා නම් අන්‍යයා කය බිඳිලා මරණින් මතු දුගතිය කියන අපායට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ බ්‍රාහ්මණය අහනවා භාග්‍යතුන් වහන්සේ කය බිඳිලා එහෙම දුගතියට යන්න හේතු වෙන අධර්මචර්යා විසමචර්යා මොනවද? අපි කැමති දැනගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධංකෝ ගහපතයෝ කායේන ධම්මචර්යා විසමචර්යා හෝති. ඊළඟට සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ගෘහපතියනි අධර්මචර්යා විසමචර්යා කයින් වෙනවා තුනක්. ඊළඟට දේශනා කරන වචනයෙන් වෙනවා හතරක්. ඊළඟට අධර්මචර්යා විසමචර්යා මනසින් වෙනවා තුනක්. ඔන්න ඔය කාරණා යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ සිද්ධ වුණොත් ගෘහපතියනේ එයා මරණින් මතු කය බිඳුනට පස්සේ දුගතිය කියන, නිරය කියන දුක් ඇති ලෝකයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණය අහනවා භාගතුන් වහන්සේ මොනවද ඒ කියලා. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම සඳහන් කරන්නේ පින්වත්නි පාණාති පාති හෝති යම් කිසි කෙනෙක් පර පණ නසනවා නම් ප්‍රාණඝාතයේ යෙදෙනවා නම් ඒ විතරක් නෙමෙයි ලුද්දෝ ලුද්දෝ කියන්නේ කරකශ රළු නම් එයා දැන් සාමාන්‍යයෙන් බහුලව ප්‍රාණඝාත කරන කෙනෙක් සෞම්‍යයි කියලා අපිට කොහොමත් කියන්න බෑනේ එයා ගොරෝසු මානසිකත්වයක් තියෙන කෙනෙක් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුගතියට යන්න හේතු වෙන පළවෙනිම ධර්මචර්යාව විසමචර්යාව තමයි ප්‍රාණඝාතය ඒ විතරක් නෙවෙයි. ඒ ප්‍රාණඝාතයේ යෙදෙන කෙනා හරිම කර්කශයි. ගොරෝසු චරිතයක්. ලුද්දෝ. ලෝහිත පාණි. ඊළඟට මෙයාගේ අත් ලේ වලින් තෙමිලයි තියෙන්නේ. දැන් අපි හිතුව මදුරුවෙක් වුණත් යම් කිසි කෙනෙක් මරණයට පත් කළොත් එයාගේ අතේ ලේ තැවරෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. මුළු දවස තිස්සේම ලේ තැවරිලා ඉන්නව කියන එකක් නෙවෙයි. ප්‍රාණඝාතයේ යෙදෙන කෙනා මදුරුවා නමුත් දවසකට එක්කෙනෙක් හරි මරණ කෙනාගේ අතේ සැරෙන් සැරේ ලේ තැවරීමක් වෙනවා. ඉතින් අන්න ඒක තමයි සඳහන් කරන්නේ ලෝහිත පාණී. මෙයා ලේ පැවරුණු අත්වලින් ජීවත් වෙන කෙනෙක්. හත පහතේ නිමිත්තෝ ඊළඟට මෙයා හරියට අන්නයට පහර දෙන කෙනෙක්. බලන්න අපේ සමාජයේම කොච්චර තියෙනවද? අන්නයට පහර දීම කියන එක සමහර අවස්ථා ලැබුලාන්තයේ ඇතිවන ආවේගවලට ඔන්න බහින්බස් වෙනවා. බහින්බස් වුණාට පස්සේ අර ඇතුලාන්තයේ ඇතිවන ආවේගයට මොකද කරන්නේ? ශරීරය දරදඬු වෙලා අත් නිතිනෙල වෙලා තමන්ගේ ඉදිරියේ ඉන්න ප්‍රතිවාදියාගේ මුහුණට හරි නහයට හරි නැත්නම් අතින් හරි පයින් හරි මොකද කරන්නේ? පහර ගහනවා. අන්න ඒ වගේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ප්‍රාණඝාත කරනවා, කරකශයි, රෞද්‍රයි ඊළඟට ලේ වැකුණු අත්වලින් යුක්තව ඉන්නවා සැරෙන් සැරේ ඊළඟට මෙයා හත පහතේ නිවිත්තේ නිවිත්තෝ කියන්නේ මෙයා අනුන්ට පහර දෙනවා. ඊළඟට අදයාපන්නෝ එයා දයාවක් නැති කෙනෙක්. අපි කියන්නේ පින්නත් කියලා මේ මිනිස්සයා නම් හිතක් පපුවක් නැති මිනිස්සෙක්. ඒ මිනිස්සයා නම් තිරසන් සතෙක් වගේ මිනිස්සෙක් කියලා අපි කියන්නේ. අන්නේ මේ වගේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ වගේ කෙනෙක්ට මොකද වෙන්නේ? මරණින් මතු දුගතියට යනවා. පින්නත් මේ ආසන්න කාලේ අපට ආරංචි වුණා නෙදර්ලන්තේ. නෙදර්ලන්තයේ අවුරුද්දකට හාවන් සාවන් කියන්නේ මේ හා මස් පිණිස ලක්ෂ 300ක් ඝාතනය කරනවා කියලා. දැන් බලන්න හාව 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300ක් නෙවෙයි 4000ක් නෙවෙයි 5000ක් නෙවෙයි ලක්ෂ 300ක්. ලක්ෂ 300ක් අවුරුද්දකට නෙදර්ලන්තයේ මස් පිණිස සාවුන් මරනවා. ඊළඟට ආසන්නම කාලේ මාසයක්වත් නැහැ සතියක්වත් නැහැ ඩෙන්මාර්කයේ මේ කොරෝනා වෛරසය මුගටින්ගෙන් පැතිරෙනවා කියලා යම්කිසි සැකයක් ඇවිල්ලා ලක්ෂ 150ක්ම ඝාතනය කළා. ඊළඟට ඕස්ට්‍රේලියාවේ විශාල මේ ලැබුගින්නක් පැතිරෙච්ච අවස්ථාවේ ජලය පිළිබඳ ප්‍රශ්නය කියලා මොකද කරේ? දහස් ගණන් සත්තු ඝාතනය කළා. එතකොට එයාලා මොන වගේ අයද? පානාතිපාති හෝති. යාලා ප්‍රාණඝාත කරනවා. ඊළඟට ලුද්දෝ. යාලා හරිම කරකශයි. එයාලා හරිම ගොරෝසුයි. දැන් මට දවස් දෙකකට කලින් එක තරුණ පුතෙක් හමු වුණා. ඒ තරුණ පුතා ළඟදී මේ හරක් මස් හරක් කපන තැනකට ගිහිල්ලා තිබ්බා. මස් පිණිස හරක් කපන තැනකට ගිහිල්ලා තිබ්බා. අබේදාන පින්කමකට. ඉතින් මේ අබේදාන පින්කමකට ගියාට පස්සේ ඒක මේ යම්කිසි තැනක මේ කොළඹවට ප්‍රදේශයක් යම්කිසි තැනක විශාල මඩුවක් ඒක. ඒ මඩුව දෙකට බෙදලා තියෙන්නේ. එක මඩුවක හිටියා කිව්වා හරක් 30ක් 40ක්. එළදෙන්නු ඊළඟට හරක් ඊළඟට පැටව ආදී වශයෙන්. ඊළඟට ඒ මඩුවට අනිත් මඩුව පේනවා. එකට එකක් යාබදව තියෙන්නේ. එතකොට යාබද මඩුවේ තමයි හරක් මරන්නේ. ඉතින් මට ඒ තරුණ පුතා සඳහන් කරනවා හරක් 10ක් විතර මෙයාලා බේරගෙන තියෙනවා. කියන්නේ ගැබ්බර එළදෙනකුත් බේරගෙන තියෙනවා. හැබැයි ඉතින් ඔක්කොම බේර ගන්න නම් කෝටි ගාණක් එපායි. ඉතින් මෙතුමා මේ පුතා දැකලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට බලාගෙන ඉන්නුනා කියලා මේ මට සඳහන් කළේ බොහොම වේදනාවෙන්. ඒ හරකා මේ අර හරක් ගාලින්න හරක් 40කින් 50කින් එක එක අරගෙන ගිහිල්ලා ගැට ගහලා කකුල් ගැට ගහලා එහෙම මොකද කරන්නේ? එක මේ පුද්ගලයෙක් යෝධ මිටියක් අරගෙන විශාල මිටියක් අරගෙන හරියටම එල්ල කරලා හිසට මිටි පහරවල් දෙකයිලු ගහන්නේ. හරක වැටෙනවා. එතකොට අපිට හදිසියේ හරි අර පොතක් පෑනක් වැටිලා හරි පින්නත් නී අර මේසයක් ඇතුළට ගිහිල්ලා වැරදිලා ඔළුව ඉස්සුන අවස්ථාවක අර මේසේ ලෑල් ඔළුවේ වැදුනම කොච්චර අමාරුද ජනේ ඇරපු ජනේලයක් ළඟ මොකක් හරි වැඩක් කර කර ඉඳලා ඔළුව උස්සනකොට ජනේල් ධාරයක් ඔළුවේ වැදුනම අපිට කොච්චර අමාරුද බස් එකේ නින්ද ගිහිල්ලා හරි ඉස්සරහාර යකඩ බාර් එකේ ඔළුවේ වැදුනොත් එහෙම කොච්චර අමාරුද? ජනේලේ පැත්තේ ඔළුවේ වැදුනොත් කොච්චර අමාරුද? උස්ස ගන්නත් අමාරු මිටිපහරක් Tamange ඔළුවකට වැදුනොත් කොහොමද දැනේද? ඒ දුක විඳින සත්වයෝ මේ ලෝකේ කෝටි ප්‍රකෝටි ගණන් ඉන්නවා. මිනිසුන් නිසා. ඉතින් මේ කොරෝනා ව්‍යසන වගේ මහා ව්‍යසන අපේ ජීවිතවලට එන කහන දෙයක් නෙවෙයි. මේ වගේ භයානක පාපයන් කරනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මෙහෙම යම් කිසි ප්‍රාණඝාත කරනවා නම් මොකද වෙන්නේ? මරණින් මතු අධර්මචර්යා විසමචර්යා තුල යා දුගතියට යනවා. ඒ නිසා කුරා කුහුඹුවෙක්වත් මරන්න එපා. ඒ සතුන් ඊළඟට මේ මැසි මදුරුවෙක්වත් මරන්න එපා. වැරදිලාවත් ගේ ගේ පලාතකවත් ගේන්න එපා. ඔය මැසි මදුරුවන් අල්ලන යන්ත්‍ර කඩවල විකුණන්න තියෙනවා. මැස්සන් අල්ලන යන්ත්‍ර විවිධ යන්ත්‍ර තියෙනවා උපකරණ වැරදිලාවත් ගේන්න එපා පවේ උල්පතෝවා පුළුවන් තරම් අනිත්‍යය වළක්වන්නත් ඕනේ කි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රාණඝාතය දෙනවා නම් මේක විෂමචරියාවක් අධර්මචරියාවක් නිරේගාමී අකුසලයක් මේක අකුසල කර්මපතයක් ප්‍රතිසන්දි විඥානය ලබා දෙන්න හේතුන අකුසල කර්මපතයක් ඊළඟට ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සොරකමේ යෙදෙනවා නම් අන් අය සතු ගමක හරි අරණ්‍යයක හරි තියෙන යම් කිසි තවත් කෙනෙක් සතුටු වෙන අනුසතු වස්තුවක් සොරසිතින් ගන්නවා නම් අන්න ඒකත් නිරේගාමී අකුසලයක්. ඒක ආයතනයකින් වෙන්න පුළුවන්, වෙළඳ සැලකින් වෙන්න පුළුවන්, යම් කිසි වෙනත් ඔය මල් ගහක් හරි වෙන්න පුළුවන්. අන්සතු අනිත්‍ය සතුටු වෙන ගමක හෝ අරඤ්‍යක හෝ තියෙන වස්තුවක් හොර හිතින් ගන්නවා නම් නිරේගාමී අකුසලයක් ප්‍රතිසන්දි විඥානය ලබා දෙන ලබා දෙන කර්මපතයක් ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළෝ යම් කිසි කෙනෙක් කාමයේ වර්ධය හැසිරෙනවා නම් එතනින් සඳහන් කරනවා මාතු රක්කිතා පිතු රක්කිතා මාතා පිතු රක්කිතා ඒ කියන්නේ අම්ම කෙනෙක් පරිස්සමින් බලාගන්න දුවෙක් හරි කාන්තාවක් හරි තාත්තා කෙනෙක් පරිස්සමින් බලාගෙන දුවෙක් හරි කාන්තාවක් හරි ඊළඟට අම්මයි තාත්තයි දෙන්නම රැකගන්න දියණියක් හරි කාන්තාවක් හරි. එහෙම නැත්නම් සහෝදරයෙක් විසින් රැකගන්න දියණියක්, එහෙම නැත්නම් සහෝදරියක් හරි. බගරි රක්කිතා කියන්නේ සහෝදරියක් විසින් රැකගන්න යම් කිසි තවත් සහෝදරියක් හරි. ඊළඟට සඳහන් කරන ඥාති රක්කිතා, ඥාතියෙක් හරි රැකගන්න යම් කිසි තරුණියක් හෝ කාන්තාවක් හරි. සමග යම්කිසි කෙනෙක් වැරදි ලෙස කාමයේ වර්ධවා හැසිරුණොත් විවාහ වෙලා හරි විවාහ වෙන්න කලින් හරි නිරේගාමී අකුසලයක්. ඒක ධර්මචර්යාවක් නෙවෙයි. ඒක සමචර්යාවක් නෙවෙයි. ඒක විෂමචර්යාවක්. හිත විෂම වෙලා කරන දෙයක් තමයි කාම මිත්‍යාචාරය කියලා කියන්නේ. පින්නත් මේ කොච්චර භයානකද කියනවා නම් මටත් මේ සිද්ධිය සඳහන් කළේ ස්වාමීන් වහන්සේ නම. ඒක ස්වාමීකුයි භාර්යාවකුයි පෞල් ජීවිතය අරගෙන ගිහිල්ලා තියෙනවා. භාර්යාව කාලයක් ගිහිල්ලා බාහිර පුරුෂයෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගෙන. එතකොට ස්වාමියෙක් විසින් රකින ස්ත්‍රියක් සමග තමයි අර පුරුෂයා මේ සම්බන්ධය ඇති කරගත්තේ. කාලයක් ගියාට පස්සේ අර භාර්යාවගේ නීත්‍යානුකූල සැමියා දැනගන්නවා මේ සම්බන්ධයක් තියෙනවා වරින් වර gedarak වෙනවා කියලා. ශබ්ද නැතුව හිටියා. හැබැයි ඇතුලෙන් කැකෑරි කැකෑරි හිටියේ. එක දවසක් මෙයා කොහොම හරි දැනගත්තා එදා දවසේ භාර්යාව හම්බ වෙන්නට පුරුෂය එනවා කියලා. අරයා මොකද කළේ? ඇසිඩ් බෝතලයක් අරගෙන ආවා. අරගෙන ආවිල්ලා මොකද කරේ? දෙන්නම අතට අහු වුණා භාර්යාවගේ මූණට ගහ ඇසිඩ් ටික. මට ඒ ස්වාමින්වහන්සේ සඳහන් කළේ ස්වාමින්වහන්සේ ඒ කාන්තාව අදට ජීවත් වෙනවා ශරීරය බොහොම චවි වර්ණය බොහොම පැහැපත් මූණ පිලිස්සුණු මුහුණක්. කාගේද වරද? අපිට එකපාරට හිතෙන්නේ අර පුරුෂයා කරපු දේ කියලා නෑ. ඒ ස්ත්‍රියගේ සහ අර බාහිර පුරුෂයාගේ හිතට ඇතුණු අධර්ම රාගය. ඒ රාගය හටගත්තේ නැත්නම් අදටත් ඉතාම සාර්ථක පෞල් ජීවිතයක් ගෙවන දෙන්නේ වුණුන් කෙරෙහි දයාවෙන් කරුණාවෙන්. ඒ නිසා මේ රාගය හේතු වෙලා මේ සිද්ධ වෙන කාම මිත්‍යාචාරය කියන එක. පුදුමාකාර දුකක්. දුක් ඇති කරන එකක්. මුගලන් මහරහතන් වහන්සේ ඇහෙන් දැකපු උන්වහන්සේගේ දිබ්බ චක්කුවෙන් දැකපු ප්‍රේතාත්ම ගැන විස්තර කරලා තියෙනවා සංයුක්ත නිකායේ ලක්ෂණ සංයුක්තේ. ඒ ලක්ෂණ සංයුක්තේ සඳහන් කරලා තියෙනවා භූත කූප කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ දකිනවා කරවටක් හිස දක්වාම අසුචියේම බැහැලා ඉන්න ප්‍රේතයෙක්. අසුචියේම බැහැලා ඉන්නවා දැන් ඔක පොඩ්ඩක් හිතන්නකෝ අපිට සාපේක්ෂව දුගද හමන ඊටාම පිළිකුල් පොඩ්ඩක් තවරුණත් ඉක්මනට අත හොද ගන්න අසුචි වලක බැහැලා ඒ විනාඩි 5ක් ඉන්නුනොත් මොකද වෙන්නේ පින්නත් මේ නිකර දක්වාම අසුචි නම් ඒ ගඳ දැනෙනකොට ඒ පිළිකුල පැයක් ඉන්න උනොත් දවසක් ඉන්න උනොත් සතියක් ඉන්න උනොත් අවුරුද්දක් ඉන්න උනොත් අවුරුදු 100ක් ඉන්න උනොත් මේ പ്രേතයා අවුරුදු 100 ගානක් අවුරුදු දහස් ගානක් අර අසුචි වලේ අසුචි ගඳ විඳින්න ඕනේ. പ്രേත ශරීරයත් එක්ක. ඇයි? අධර්ම රාගයෙන් කාමයේ වරදවා හැසිරීම පෙර ජීවිතයක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අධර්ම චර්යාව මේ විෂම චර්යාව අපායට යන හේතුවක්. ඊළඟට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතියනි යම් කෙනෙක් වචනයෙන් වැරදි කරනවා නම් අධර්මචර්යාවේ විෂමචර්යාවේ වාසය කරනවා නම් අන්නේ අධර්මචර්යාව අන්නේ විෂමචර්යාව හේතු වෙනවා දුගතියට යන්න, නිරේට යන්න, අපායට යන්න. මොනවද ඒවා? දැන දැන මුසාවබස් කියනවනම්. මුසාවබස කියන එක මේ ලෝකේ කොච්චර සාමාන්‍ය දෙයක් කියලාද? ලෝකයා කොච්චර සැහැල්ලුවට අරගෙනද? නමුත් මේ සැහැල්ලුවෙන් කියන බොරුවට තවත් කෙනෙක් රැවටුනොත් අන්න ඒක නිරේගාමී අකුසලයක්. නැවත ප්‍රතිසන්දි විඥානයක් ලබා දෙන්න හේතු වෙන කර්මපතයක්. මුසාබස. මේ ලෝකේ සමහර අය ওই නිරේගාමී අකුසලයේ ජීවිතේ කොච්චර කරගෙන තියෙනවද? අපි ඇත්තටම බලන්න ඕන ගෙවි ගිය 2020 අවුරුද්ද අරගෙන 2020 අවුරුද්දේ මම බොරු කීයක් කිව්වද? ඒ හැම බොරුවක්ම තවත් කෙනෙක් රවට්ටන බොරුවක් නම් නිරේගාමි අකුසල්. එක්කෙනෙක් සත්‍යවාදී වචන කිය කිය සුගතිගාමී කුසල් කරගනිද්දී තවත් කෙනෙක් බොරු කිය කිය නිරේගාමී අකුසල් කරගන්නවා. පින්නත් අපිට දැනෙන්නේ නැහැ නේද ඔය බයලක්කම. ඒකයි අපි නොදන්න කම කියන්නේ. ඔය දැනෙන්නේ බුදුරුන්ටයි. ඔය දැනෙන්නේ මහරහතන් වහන්සේලාටයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ වේගෙන් ධානවලට සමවැදි වෙදි උපදින මැරෙන සත්‍යයන් දිහා බලන්න පුළුවන් දිවසක් තියෙන උත්තරයන් වහන්සේ නමක්. උන්වහන්සේට පේනව දාස් ගණන් සත්තු මේ මේ අකුසල කර්ම කළා මොකද වෙන්නේ මේ මේ වගේ නිරයන්ට යනවා මේ මේ වගේ പ്രേත ලෝකයන්ට යනවා මේ මේ වගේ ත්‍රිසන් ලෝකයන්ට යනවා වරුද්දයන් මහරහතන් වහන්සේට දිවස්ලාභී උතුමන් වහන්සේලා අතර අග්‍රෝණී උන්වහන්සේ අර ගෝසිංහ සූත්‍රයේ සඳහන් කරන්නේ ඒ ගෝසිංහ වනය සුන්දර වෙන්නේ මේ විශ්වය මේ ලෝකය පුරාම ඉපදෙමින් මැරෙමින් ඉන්න සත්‍යයන්ගේ ජීවිත දිහා දිවසින් බල බල ඉන්න උතුමන් වහන්සේලාගෙන් කියලා ඒක අනුරුද්ධයන් වහන්සේ සීහනාදයක් කරන්නේ ගෝසිංහ වනයේදී. ඉතින් ඒ නිසා පින්නත් මේ මුසාබස් කියන කියන කීම කියන එක බුදුරජාණන් වහන්සේගේ බ්‍රාහ්මණයට දාර බ්‍රාහ්මණයෝ ගල් ගැහිලා වගේ අහගෙන ඉන්නවා. මීට කලින් මෙහෙම ධර්ම පරයායක් අහලා තිබ්බේ නෑ කිසිම කෙනෙක්ගෙන්. ඇයි ඔව් අහන්නද? නිගණ්ඨයන්ගෙන් අහන්නද? පරිත්‍රාජකයන්ගෙන් ඔව් අහන්න පුළුවන්ද? මේ ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරයන් වහන්සේට තමයි මේවා අවබෝධ කරගෙන උන්වහන්සේලා දිබ්බ චක්කු ඥානාදීන් ඒ ඒ ලෝක දිහා බලලයි මේ විදිහට පුළුල් විස්තරයක් කරන්නේ. ඉතින් ගල් ගැහිලා වගේ අහගෙන ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතියනි යම් කිසි කෙනෙක් පිසුණු බස් කියනවා නම් පිසුණු බස් කියලා කියන්නේ මෙතන විස්තර කරනවා පින්වත්නි මෙතනින් යමක් අසා තවත් තැනකට ගිහිල්ලා විඳෙන්න කතා කරනවා නම් එක්කෙනෙක් මෙතනින් යමක් අහගෙන ඉඳලා යම් කිසි කෙනෙක් කතා කරන දෙයක් හරි දෙන්නෙත් තුන්දෙනෙක් කතා කරන දෙයක් හරි මෙයා ගිහින තව තැනක් කියනවා අන්න අරය ඔවා මෙහෙම ගැන කතා කළා දෙන්නෙක් බිඳෙන්න දෙන්නෙක් ඈත් කරන්ද ඒ වගේ කටයුතු කරනවා නම් එතනින් අසා මෙතෙන්ට ඇවිල්ලා කියනවා නම් එතන තියෙන දේවල් අහගෙන ඇවිල්ලා මෙයාට කියන අන්න අරයා ඔයාගෙන මෙහෙම කිව්වා අර බුදුරජාණන් වහන්සේ කාලේ සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් වහන්සේත් ඔහොම බිඳවන්න හදුවන එක්කෙනෙක් අන්න අරම කිව්ව මුගලන් මහරහතන් වහන්සේ ඔබ වහන්සේ ගැන සාරිපුත්තන් වහන්සේ සඳහන් කරනවා මුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා අන්න අරම කිව්ව වහන්සේ ගැන මේ සාරිපුත්යන් වහන්සේ බොරු කියන්නේ විඳවන්න. උන්වහන්සේලා කල්යාණ මිත්‍රත්වයේ එහෙම විඳවන්න අදහසක්වත් එහෙම හිතන්නවත් බෑ. නමුත් උත්සාහ කළ අසත්පුරුෂයෝ හිටියා. ඉතින් අන්න ඒ වගේ මේ සමාජයේ තුලත් මොකද කරන්නේ? අන්න අය සතුටින් ඉන්නකොට, සමගියෙන් ඉන්නකොට, වාද විවාද නැතිව ඉන්නකොට, ඕනෝන් කෙරෙහි ප්‍රියැසින් බලමින් ඉන්නකොට සමහර අයට ඊර්ෂ්‍යා පරවසව මොකද වෙන්නේ? බිඳ වෙන වචන කියවෙන්න පටන් ගන්නවා. බිඳුනට පස්සේ මෙයාට හරිම සන්තෝෂයි. ඒක මෙයාට ලොකු විනෝදයක්. ඒක මෙයාට ආස්වාදයක්. ඒක හරියට වසමිශ්‍ර කේක් කෑල්ලක් කන ගමන් රහ විඳිනවා වගේ. වසමිශ්‍ර කේක් කෑල්ලක් කමින් රහ විඳින්දි මොකද වෙන්නේ? රස දැනෙනවා තමයි. නමුත් ඊට පස්සේ මොකද වෙන්නේ? මහා දුකක් නේ ආදීනව යන්නේ කුසල ගියාට පස්සේ වසමිශ්‍ර කේක් කෑලි. අන්න ඒ වගේ තමයි මේ පිසුණු බස් කියන්නේ සතුටට. ආස්වාදයක් ලබනවා ඒකෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළු පින්වත් ගෘහපතියනේ මෙයා මොකද වෙන්නේ මරණින් මතු නිරේ කියන දුක් ඇති අපායට යනවා. පින්වත්නි සංයුක්ත නිකායේ ලක්ෂණ සංයුක්තයේ තියෙනවා සුචිලෝම කියලා සූත්‍රයක්. සුචිලෝම කියන්නේ මුළු ශරීරේම තියුණු උල් වගේ ලෝම තිබ්බ പ്രേතාත්මයක්. මුළු ශරීරයේම දැන් සුචිලෝම කියලා යක්ෂයෙකුත් එක යක්ෂයා නෙමෙයි මේ කියන්නේ പ്രേතයෙක් ගැන. මේ പ്രേතයාගේ ශරීර විශාලයි මුළු ශරීරයේම රෝම කූප මෙයාගේ. මුළු ශරීරයේම තියෙන රෝම කූප හැබැයි තියුණු උල්. තියුණු දිග ලොකු ඉදිකටු. ලක්කන මේ ලක්කන සංයුක්තයේ විස්තර කළ තියෙන සූත්‍රයේදී මුගලම් මහරහතන් වහන්සේ සඳහන් කරනවා තමන් වහන්සේ දැකපු දේ මේ යක්ෂ මේ මේ പ്രേතයාගේ හිස මුදුරින් අර තියුණු උල් කටු මොකද වෙන්නේ හිසෙන් එළියට යනවා. එළියට ගිහිල්ලා ආපහු ඒ වේගෙන්ම හිස ඇතුළට යනවා. හිස ඇතුළෙන් ගිහිල්ලා හිත පසාරු කරගෙන මුවෙන් එළියට එනවා. මුවෙන් එළියට ඇවිල්ලා ආපහු මේක හදවතින් එළියට එනවා. හදවතින් එළියට ඇවිල්ලා ආපහු මේක හදවතින් ඇතුල් වෙලා උදරයෙන් එළියට එනවා. උදරයෙන් එළියට ඇවිල්ලා කලව වලින් ඇතුල් වෙනවා. කලව වලින් ඇතුල් වෙලා කෙන්ඩ වලින් එළියට එනවා. කෙන්ඩ වලින් එළියට ඇවිල්ලා යටිපතුලෙන් රිංගනවා. අන්න එයාගේ එයාගේ ආත්මභාවය අවුරුදු 100ක් 200ක් 300ක්ද ඒ ආත්ම ගාන මොකද කරන්නේ යාට වෙලා තියෙන්නේ. එයාගේ ශරීරයේ નિરાයාසයෙන්ම මොකද වෙන්නේ? අපි නිකන් හුස්ම ගන්නවා වගේ. අපි අපි හුස්ම ගන්නවා කියන එක નિરાයාසයෙන් වෙන්නේ. ආයේ කවුරුවත් කරවන්න ඕනෙත් නැහැ. අපි කරවන්න ඕනෙත් නැහැ. අන්නරගර යට ධර්මතාවයක් ලැබිලා තියෙනවා. වරින් වර ශරීරයේම තියෙන අර තියුණු උල් වගේ රෝම කූප ගැලවි ගැලවි ශරීරෙන්ම තුල්නවා ශරීරෙන් එළියට එනවා අපි දන්නවා නිදිකටුවක් වුණත් ඔය ඇඳුමක් මහන වෙලාවක ඇඟිල්ලේ වැදුනොත් එහෙම කොච්චර අමාරුද කියලා ඒ වගේ දිග දිග තියුණු ඒ නිදිකටු 20ක් 30ක් 40ක් අපේ ඔළුවෙන් ඇතුල් වුණොත් එක මොහොතක ඒක ඔළුව ඇතුල් කරගෙන පසාරු කරගෙන මුවෙන් එළියට ආවොත් බලන්න කේලම් කියනකොට ওই දුක මතක් වෙන්නේ නැහැ. ඔයනි භයානක විපත් ලැබෙන විශේෂයෙන්ම ගුණවන්ත අය බිඳෙන්නේ. අපේ සමාජෙ ඉන්නවනේ ගුණවන්ත පියවරු ඉන්නවා, ගුණවන්ත මව්වරු ඉන්නවා, ගුණවන්ත දරුවෝ ඉන්නවා, ගුණවන්ත තරුණ තරුණියෝ ඉන්නවා. මෙන්න මේ ගුණවන්ත දෙන්නේ එහෙම බින්දොත් නම් පින්නත් නී බිඳෙව්වොත් නම් ලැබෙන විපාකේ නම් පුංචි නෑ. ලැබෙන විපාකේ පුංචි නෑ. ගොඩාක් පරිස්සම් වෙන්න ඕන මේ සංසාර ජීවිතය අපි සැරෙන්සරේ මතක් වෙන්න කරනවා. සතර ජීවිතේ බුද්ධත්වයේ පතාගෙන යන, පසේ බුද්ධත්වයේ පතාගෙන යන රහතන් වහන්සේ නමක් එන්න ඕන කියලා පතාගෙන යන ජීවිත මේවයි සැරිසරණවත් දන්නේ අපි ඒ වගේ උතුමන් දෙදෙනෙක්, ඒ වගේ උතුමෙක් හරි කේලම් කියලා විදෙව්වොත් විපාක අපට උහුල ගන්න බැරි. කෑ ගහ ගහ ඒවත් දකින්න වෙන්නේ. මේ මොහොතේ പ്രേත ලෝකවල නිරයේ ඉතින් ලක්කන සංයුත්තේ මුගලම් මහතෙරුන් වහන්සේ සඳහන් කරන්නේ ගිජුකුළු පව්ව වටේම දැකපු പ്രേතාත්ම වගයක් ගැනනේ. මස් වැදින වගේ പ്രേතයෝ, මස් කුට්ටි වගේ പ്രേතයෝ, මේ සඳහන් කළ කටුසහිත සුචිලෝම වගේ പ്രേතයෝ, අර අසුචි වල බැහැගෙන ඉන්න പ്രേතයෝ. ඒ ඒ ලක්කන සංයුත්තේ ලක්කන සංයුත්තේ සූත්‍ර ගණනාවක තියෙනවා මුගලම් මහරහතන් වහන්සේ ඇසින් දුටු ප්‍රේතාත්ම ගැන. ඉතින් මේ මොහොතේ එවැනි ආත්ම කොච්චර මේ විශ්වය තුල සැරිසරනවද? ඉතින් මේ බ්‍රාහ්මණයෝ දැන් ඇස් දල්වගෙන අහගෙන ඉන්නවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පින්වත් ගෘහපතියනි දැන් ප්‍රාණඝාතය නිසා ඒ අධර්මචර්යා විසමචර්යා නිසා නිරේට යන්න පුළුවන් අපායට යන්න පුළුවන් සොරකම සහ කාමිත්‍යාචාරය නිසා යන්න පුළුවන් ඊළඟට වචනයෙන් වෙන බොරුව නිසා වචනයෙන් වෙන කේලම් කියලා සමුගය බිඳවීම තුලත් ඒ අධර්මචර්යා විසමචර්යා තුළ මෙයා නිරේට යන්න පුළුවන් අපායට යන්න පුළුවන් ඊළඟට සඳහන් කරනවා යමෙක් පරුස වචන කියනවා නම් පරුස වචනයක් කියෙද්දි පින්නත් හිතෙන්නේ නැහැ නේද එච්චර මේක මේ නිරේගාමී අකුසලයක් දස අකුසල කර්මපතයක් කියලා ප්‍රතිසන්දි විඥානේ ලබා දෙන්න පුළුවන් කර්මපතයක් කියලා මේ සාමාන්‍යයෙන් මතක් වෙන්නේ නැහැ නමුත් ඊළඟ සබාදාමයෙන් භයානක පැතිකඩක් තියෙනවා මේ ගෘහපතිවරුන්ට මේ බ්‍රාහ්මණයට බුදුන් වහන්සේ දේශනා කරනවා අණ්ඩකා අණ්ඩකා කියන්නේ යමෙක් රණු වචන කියනවා නම් කක්කසා ඒ කියන්නේ දැඩි නම් සමහර අය ඉන්නවා හරි දැඩි යාලගේ වචන හරි තදයි පරකටුකා ඊළඟට කියන්නේ හරිම කටුක වචන අහින්න බැරි වචන පරාභි සජ්ජනී අතු අත්තක් වගේ කාත් කාත් එක්ක පැටලෙන ගතියක් තියෙනවා ඒක සමහර අය ඉන්නේ ඒ මිනිස්සයා ඒ ස්ත්‍රිය කටුවත්ත වගේ කියන්නේ එල්ලි එල්ලිමයි එන්නේ ඇහුන් නැති එකක් අහගන්නවා. මොකක්ද ඒ කිව්වේ කියලා අහගන්නවා. අහගෙන එල්ලි එල්ලි යනවා. අන කටුවතු වගේ. පරාවි සජ්ජනේ කටුවත්ත වගේ පැටලි පැටලි එනවා. කෝධ සාමන්තා හැමතිස්සෙම ක්‍රෝධයට ලම් වෙච්ච වචන කතා කරන්නේ. අනිත් අයට ක්‍රෝධය ඇති වෙන්න හේතුන වචනම කතා කරන්නේ. අසමාධි සංවත්තනිකා අන්නයගේ තීන සමාධි නැති වෙන්නත් එන්නට දින සමාධිය නැති කරනත් එකක් තමයි කතා කරන්නේ. ඒ සමාජයේ දැන් සමහර අය ඉන්නවා මෙන්න මෙහෙමයි. වැඩක් ගන්නෙත් ওই වගේ වචන කියලා. කටුක වචන, රළු වචන, අහන් ඉන්න අමාරු වචන. ඔන්න ඔයගේ වචන කියලා තමයි වැඩක් ගන්නෙ. සෞම්‍යව නේ වැඩේ ගන්න. ඒ වැඩේ පරක්කු වෙනකොට පරක්කු වෙනකොට බනින්නෙත් එහෙමයි. දැන් බලන්න දැන් යම් කිසි කෙනෙකුට කියනවා අපි හිතමු නිවසක කියලා. ඔන්න කියනවා මේ අර අඬුව ගේන්න. අනේ පොඩ්ඩක් අර අඬුව ගෙනත් දෙන්න. එහෙම නෙමෙයි කියන්නේ. අර අඬුව ගේන්න. හදයි. කටුකයි රචන. අපිට ඒ විදිහටම කියන්න අමාරුයි. නමුත් එහෙම මේ කියවෙනවා කියලා මේ පිළිතු මොනතරම් අහලා ඇති සමාජය ඇසුරු කරද්දී. ඔන්න ඉතින් එහෙම වැඩේ කියනවා මේ තදින් ගේන්න කියලා. එයා බලාපොරොත්තු වෙන තප්පර ගාන තුන ඒක නොආවොත් එයා ළඟට මොකද කරන්නේ? අන්න අර අරගෙන එනකන් ගට්මිති කකා ඉන්නවා. ඊළඟට මොකද කරන්නේ? අහනවා ඕව හදන කම්පැනියට ගියාද කියලා අහනවා. අන්න ඇයි එයාගේ තරහ වචන වලින් පිට කරනවා. නැත්තම් වෙන වචන ටිකක් කියනවා. වැඩේ ගන්නෙත් තදින් වැඩේ පොඩක් පරක්කුනොත් ඒකට කෑ ගහන්නෙත් තදින්. කොහෙද යන්නේ? නිරයට යන්නේ. කොච්චර භයානකද? ගොඩාක් භයානකයි මේ අපි මේ හිතුවට මේ අපිට ලැබෙලා තියෙන මේ මේ කයකුයි ශරීරෙකුයි හිතකුයි මේක හරියට පාවිච්චි කළේ නැත්නම් මං උනත් පිනු දැන් අපි පැවිදි වෙලා ඉන්නේ. දැන් පැවිදි වුණා කියලා අපිට එහෙම ගැළවිල්ලක් තියනවද? අපි පරුස වචන කිව්වොත්, අපි බොරු කිව්වොත්, අපි ගිහි පින්නතුන්ගෙන් සිව්පසෙන් පෝෂණය වෙවි බොරු කිව්වොත්, පරුස වචන කිව්වොත්, අන් අයගෙන් තදින් වැඩ ගත්තොත්, වැඩේ පරක් වෙනව කියලා කෑ ගැහුවොත් අපි කොහෙද යන්නේ? අපි නිරේට තමයි පින්නන්නේ. පින්නතුන්ටත් අපිටත් දෙගොල්ලටම පොදු ධර්මතාවයක් ලෝක ධර්මතාවය. ඒ නිසා අපි කවුරුත් තේරුම් ගන්න ඕන පරස වචන කතා කරන්න හොඳ නැහැ. ඇයි එහෙම කතා කරන්න හොඳ නැත්තේ? කර්මචරියාවක්, විසමචරියාවක්, නිරේගාමී අකුසලයක් නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නන්ති යම් කිසි කෙනෙක් කෙලෙස් වැඩෙන සම්පප්පලාපාදී දෙනවා නම් අන්න ඒ වගේ සම්පප්පලාප කියලා කියන්නේ මෙතන පින්නත් සඳහන් කරනවා අකාලවාදී ආයුතු කාලයේ කතා කරනවා නම් අභූතවාදී නොවූ දෙයක්ම කියනවා නම් අනත්තවාදී අනර්ථ වූ දෙයක් කියනවා නම් අදම්මවාදී ධර්මයෙන් බැහැර වූ දෙයක් කියනවා නම් අවිනයවාදී විනයෙන් බැහැර වූ දෙයක් කියනවා නම් අනිදානවතින් වාචම් වාසිතා ඒ කියන්නේ හිතේ නිදාන නිදානයක් වශයෙන් තබාගත යුතු නැති වචන කියනවා නම් ඒ කියන්නේ අර්ථයක් නැහැ ඒ වචනවල. දැන් සමහර අය ඉන්න පින්නත් නේ hina යන කතා කියන්නේ. අන්න ඒව ප්‍රලාප. නිරේගාමි අකුසල්. ප්‍රලාපම කතා කර කර කතා කර කර කතා කර කර ඔය යම් යම් අය ඉන්නවනම් හිතෙන්නේ නැහැ නේද පින්නත් මේ ප්‍රතිසන්දි විඥානයක් උපද්දවන්න පුළුවන් අකුසල කර්මයක් කියලා. නිරේතෝ වෙනත් අපායකට යන්න පුළුවන් දෙයක් කියලා මේ ප්‍රලාප කතා කිරීම. ඇයි මේ ප්‍රලාප කතා කිරීම නිරේගාමි අකුසල් වෙන්නේ? එයාගේ දැන් සමහර අය කරන විහිළු හරිම අසබේ. අසබේ ඒවා. ඒව තුලින් අනිත් අයගේ රාගය ඇවිස්සෙනවා. දේශය ඇවිස්සෙනවා. එන අනිත් අයගේ කෙලෙස් ඇවිස්සෙන විදිහට ප්‍රලාප කතා කරන යමේ ජීවත් වෙනවා නම් ඒවා නිරේගාමී අකුසල. ඇයි අනිත් අයගේ කෙලෙස් ඇවිස්සෙනවා. කොච්චර අමාරුවෙන්ද හිතක් පාලනය කරගෙන මේ ලෝකයා ජීවත් වෙන්නේ. කොච්චර අමාරුවෙන්ද රාගයෙන් ගැලවිලා ජීවත් වෙන්නේ. එහෙව් ලෝකයාගේ රාගදේශ මොහ ඇවිස්සෙන ප්‍රලාප කතා කරන නම් විහිළු කතා කියනවනම් එහෙම නැත්නම් විවිධ කතා හද හද කියනවනම් පින්නතිව නිරේගාමී අකුසල කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ ප්‍රලාප කියද්දි විහිළු කතා කියද්දි මේ පැණි වගේ හරි සන්තෝෂයි. ඇයි අනිත් කෙනා hina වෙනවනේ. හැබැයි මරණයෙන් මතු දුක් දැඩි වෙයි ගිනිසේ. ගින්දර වගේ දුක් ලැබෙන්නේ. දැන් බ්‍රාහ්මණයෝ ටික හොඳට අහගෙන ඉන්න දැන්. ඊළඟ බුදුන්වහන්සේ දේශනා කරන දැන් කයෙන් වැරදි 3යි, වචනෙන් වැරදි 4යි, අධර්මචර්යා විසමචර්යා. ඊළඟට දේශනා කරනවා මනසින් වෙන අධර්මචර්යා විසමචර්යා මොනවද? ගෘහපතියනි යම්කිසි කෙනෙක් ඒකච්චෝ අවිජ්ජාලුව හෝති. සඳහන් කරනවා යම්කිසි කෙනෙක් අන්සතු වස්තු දෙස බලලා ලෝභ සහගතව මෙන්න මෙහෙම හිතනවා. අහෝ වත අයං පරස්ස තං මම අස්සාසි. අනේ මේ දේ මගේ වෙන්න ඕනේ. අන්න ඒකට කියනවා අවිජ්ජාව කියලා. අන්සතු එක එක ජීවි අජීවි දේවල් දැකලා අතුලාන්තයෙන් මෙයා හිතනවා දැන් ස්ත්‍රී ශරීර දැකලා මෙයා හිතනවා අනේ ඒ කෙනා මගේ වෙනවනම් පුරුෂ ශරීර දැකලා මෙයා හිතනවා කොච්චර ලස්සනද යා මගේ වෙනවනම්. එහෙම නැත්නම් අන්සතු වාහනයක්, ගෙයක් දොරක්. මෙතන තේරුම් ගන්න ඕන විශේෂ කාරණාව තමයි ස්ත්‍රියක් දැකලා ලෝභෙහි ඉපදීම මාත්‍රයෙන්ම නිරේගාමි වෙන්නේ නැහැ. හැබැයි ස්ත්‍රියක් දැකලා මගේ කරගන්න හිතුණොත් පුරුෂයෙක් දැකලා මගේම වෙනවනම් කියලා හිතුණොත් අන්න ඒක දැඩි ලෝභයක්. අන්න ඒක නිරේගාමි අක්ෂරයක්. දැන් අර බුද්ධ කාලේ හිටිය සෝරේ සිටුවරයා ඒ සිටුවරයා මහා කච්චායන මහරහතන් වහන්සේ ස්නානය කරන අතරේ දර්ශනය වෙලා දැකලා අදහසක් එනවා අනේ මේ වගේ ශරීරයක් තියෙන කෙනෙක් මගේ බිරිඳ වුණා නම් අවිජ්ජාවක් ඉපදුනා. මහා ගුණවන්ත උත්මයෙක් ගැන ඇති වෙච්ච විෂම හැඟීමට මොකද උනේ? ඉස්ත්‍යබ්බටපත් වුණා. කියන්නේ ඒ හැන දෙත්ත ධම වේදනේ විපාක කර්මයක් වුණා. මොකද ගුණවෙන් මහත් නිසා. ඒ වගේ මේ ලෝකයේ තමන්ගේ හිතරක් තිබිලා බලන්න පින්නත් එහෙම රූප වාහිනිය ඊළඟට ඔය සමාජ ජාලා ඊළඟට සමාජය ඇසුරු කරද්දී රැකී ආරක්ෂාවලට යද්දී රැකියාව කරන තැන හරි ස්ත්‍රී ශරීරය දැක්කම පුරුෂ ශරීරය දැක්කම පුවත්පතකින් හරි Tamanට එමු හිතනවද කියලා අනේ මේ ශරීරය මගේ වුණා නම් මේ වගේ කෙනෙක් මගේ වුණා නම් කොච්චර හොඳද අනේ මට එහෙම පිනක් නැහනේ කියලා ඒව තනිකර නිරේගාමී අකුසල් කොච්චර බයිද මේ හිතත් එක්ක අපි මේ ගෙවන ජීවිතේ මෙයා පොඩ්ඩ හේ මෙහෙ කරගත්තොත් අපිට නිරේට දොරටු ඇරෙනවා ඊළඟට සඳහන් කරනවා ව්‍යාපාදය ව්‍යාපාදي සඳහන් කරනවා මේ යමකට එකපාරට ඇතුළු දේශමාත්‍රය නෙමෙයි මේ ප්‍රතිසන්දි විඥානයේ ලබා දෙන අකුසල කර්මපතයක් වෙන්නේ නැත්තම් නිරේට අරගෙන යන්නේ මෙන්න මෙහෙම වෛරය. මෙහෙම තරහ. හඤ්ඤන්තුවා ඒ කියන්නේ අදහසක් වෙනවර වෛරයත් එක්ක මරන්න ඕන මෙයා. අන්න ඒක නිරේගාමී අකුසලයක්. අර ඇතුලාන්තයේ අර ඇති වෙන අර යමෙක් ගැන ඇති වෙන අර දේශ මාත්‍රය නෙවෙයි මෙයාට ඇති වෙනවා මේ දේශ සහගතව මානසිකාර කිරීම තුළ අදහසක් මරන්න ඕන මේ මිනිස්සයා. අන්න නිරේගාමි අකුසලයේ වෙනවා. ඊළඟට හිතනවා වද ලැබෙන්න ඕනේ, දුක් ලැබෙන්න ඕනේ. ඇතුලෙන් හිත හිතින්නවා. ඒක හිතනේ හිතන වාරයක් පාසා ප්‍රතිසන්දි විඥාන ලබා දෙන නිරේගාමි අකුසලය. ඊළඟට හිතනවා කිසිම හොඳක් වෙන්න හොඳ නෑ මට කරන දේවල් වලට. කාටද හොඳක් වෙන්නේ නැත්නම් එතකොට? Tamanටයි. මේ ලෝකේ Taman නිවැරදිව හරි Taman වැරදිව හරි Tamanට අයහපතක් කරන කෙනෙක් ගැන අදහසක් ඇති වුණොත් කිසි හොඳක් වෙන්න එපා මේ මිනිස්සුන්ට කියලා නිරේගාමි අකුසලයක්. ඇත්තටම හොඳක් වෙන්නේ නැත්තේ කාටද? Tamanටයි. ඇයි? ඒක හිතද්දිම නිරේගාමි අකුසලේ වෙලා ඉවරයි. ඒ නිසා කවදාවත් ශාප කියන්න එපා. මට මේ ළඟදී එක මහත්තයෙක් සඳහන් කළා නෝනත් එක්ක අර්බුදයක් නැත්නම් මේ ආරවුලක් ඇති වෙලා. ඒ නෝනා මේ අඬලා අඬලා අඬලා පපුවට අත්වලින් ගහගෙන කෑ ගහනවලු කොහොමද නුඹට හොඳක් වෙන්න එපා නුඹට හොඳක් වෙන්න එපා නුඹට හොඳක් වෙන්න එපා දරුවන්ට කියනවලු ඒ ඒ වචන වලින්ම කිව්වත් නැති උඹලා මේ වගේ මිනිහෙක් නම් පතන් දෙපා මේ වගේ මිනිහෙක් නම් පතන් දෙපා කොච්චර නිරේගාමී අකුසල් ගොන්නක් රැස් කරගන්නද ඒ කෑ ගැසීම තුළ අර මහත්යට නුඹට හොඳක් වෙන්න එපා හොඳක් වෙන්න එපා කියලා පතද්දී හොඳක් නොවෙන්නේ කාටද? එයා තමයි. ඉතින් මහත්ය බණහන සහ භාවනා කරන කෙනෙක්. ඉතින් සාප කියන්න එපා කවදාවත්. මෛත්‍රී භාවනා තුළින් විදර්ශනා කරලා සංසාරික කර්ම වේග දිහා බලලා හිත පරිස්සම් කරගන්න පින්නා. මේ සසර යන විදිය හරිම භයානකයි. වපුරන විදියට විපාක ලැබෙන්නේ. ඒක නවත්තන්න බෑ. ඒ නිසා කවදාවත් ලෝකයාගෙන් වරදක් වෙද්දී හිතන් දෙපා මැරෙන්න ඕන කියලා හිතන් දෙපා. දැන් සමාජ ජාලාවල එහෙම සමහර දේශපාලකයන්ගේ වැරදි දකිද්දී සමහර අන්‍යාගමිකයන්ගේ වැරදි දකිද්දී එහෙම හිතනවත් දන්නේ නැහැ එහෙම. මේ මිනිස්සු මැරෙන්න ඕන කියලා. Tamanටයි මෙරි මෙරි උපදින්න වෙන ජීවිත ලැබෙන්නේ. හිතනවත් දන්නේ මේ මිනිස්සුන්ට දුක් ලැබෙන්න ඕන කියලා. හිතනවත් දන්නේ මේ මේ මිනිස්සුන්ට හොඳක් වෙන්න එපා මේ අපේ ජාතියට කරන අපරාධවලට. හොඳක් වෙන්නට කාටද? අපේ ජාතියට අපි තමයි හොඳක් වෙන්නේ නැත්තේ. ඉතින් අපි හිතන්නේ මේ සූත්‍ර විවරණ ශ්‍රවණය කරන පින්නතුන් අපි හිතනවා කාලයක් තිස්සේ බණහන ප්‍රතිපatti තුල ඉන්න පිළිතුන් කියලා අපි හිතන්නේ පිළිතුන් එහෙම හිතනවා කියලා. නමුත් එහෙම හිතන කෙනෙක් හරි ඉන්නවා නම් එහෙම දෙස් තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් එයාලා ඒ පාපයෙන් බේර ගන්න පින්නා. නිරේට යන එක්කෙනෙක් හරි බේර ගන්න. අපේ ජීවිත ලන්නේම අදහස් තියෙන්න ඕන පින්නාත් මේ. මේ ලැබිච්ච ජීවිතේ මේ ලෝකය කියන්නේ මහා දුක් ගොන්නක්නේ. අවුලෙන් අවුලට පැටලිච්ච එකක්නේ. නූල් බෝලයක් පැටලුණා වගේ මේ ලෝකේ කලියුත් දන්නේ නැහැ නොකලියුත් දන්නේ නැහැ රණ්ඩු වෙනවා දබර වෙනවා කෑ ගහනවා තාප පියා ගන්නවා මැරෙන්න හදනවා මරන්න හදනවා ඔය ගොඩෙන් එක්කෙනෙක් පින්නත් ධර්මයට ගන්නකෝ දෙන්නෙක් ධර්මයට ගන්නකෝ තුන්දෙනෙක් ධර්මයට ගන්නකෝ ඒකේ කුසලය ඒකේ පින අහස තරම් මේ ලෝකේ Taman හිතේක අදිෂ්ඨානයක් තියාගන්න පින්නත් මමත් මේ ධර්මයේ තුල සැනසීමෙන් ඉස්සරහට යන ගමන් එක්කෙනෙක් හරි බේර ගන්නවා මේ සසර දුකෙන්. එක්කෙනෙක් හරි බන ටිකක් අහ අහ ජීවිතේ අරගෙන යන විදියට ගොඩ ගන්නවා. එක්කෙනෙක් හරි පන්සිල් ටික රැකගෙන ඉස්සරහට යන විදියට ගොඩ ගන්නවා. අන්න ඒ වගේ කරුණාවක්, දයාවක් ලෝකයේ කෙරේ ඇති කරගනිමින් කටයුතු කරන්නේ. අද අපි ගිහි පැවිදි දෙපාර්ශ්වයක් විදියට මේ ප්‍රතිපත්ති තුල කටයුතු කරන්නේ ඇයි? අපි ගැන එහෙම හිතලා අපිව ගොඩගත්ත කෙනෙක් නිසා. අපි ගැන එහෙම හිතලා ගොඩගත්ත නැත්නම් පිරිසක් නිසා. එහෙනම් අපිත් ඒ යුතුයකම කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විතර මේ ගෘහපතියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිවරුනි මේ ලෝකයේ තුල නිරේට යන්න හේතු වෙන මේ දස අකුසලයන් කියනවා. මොනවද? කයෙන් තුනක් වෙනවා ධර්මචර්යා, විසමචර්යා, ප්‍රාණඝාත, දත්තා දන කාමිත්‍යාචාර. ඊළඟට වචනයෙන් වෙනවා ධර්මචර්යා විසමචර්යා හතරක් පරුෂ වචන කීම, කේලම් කීම, බොරු කීම, ප්‍රලාප දෙදීම. ඊළඟට සඳහන් කරනවා මනසින් වෙනවා වැරදි තුනක්. අවිජ්ජාව කියන්නේ අන්සතු දේවල් දැකලා තමා සතු කර ගැනීමේ දැඩි ආශාව ඊළඟට ව්‍යාපාදය ඊළඟට මොකද දේශනා කරන්නේ මිත්‍යා දෘෂ්ටි කියනවා නම් අන්න ඒක නිරේගාමී අපසරයක් මවට සැලකීමේ විපාක ඇත කියලා විශ්වාස කරන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටිය. තාත්තර සැලකුවත් එකයි නැතත් එකයි කියලා හිතනවනම් ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේ මිත්‍යා දෘෂ්ටි හිතේ ඇතුලේ මිත්‍යා දෘෂ්ටි වලට උපාදාන වෙලා ඉන්නවනම් ඒවට කියන දිට්ඨි උපාදාන කියලා. දන් දුන්නට ඇති විපාකයක් නැහැ කියලා අදහසක් තියෙනවනම් ඒ අදහස ගැන ඇලීමකින් ඉන්නවනම් ඒ අදහස අත්හරින්නේ නැත්නම් ඒවා දිට්ඨි උපාදාන කියනවා. මරණින් මතු ජීවිතයක් නැහැ කියලා යම් කෙනෙක් ඉන්නවා. එවැනි අදහසක. ඒ අදහසේ ඇලී ගැලීගෙන ඉන්නවා. ඒක ditthi උපාදානය. අනිවිවේගාමී අකුසල. සංයුක්ත නිකායේ මේ මුගලන් මහරහතන් වහන්සේ දකිනවා එක මේ ප්‍රේතියක්. ඒ සූත්‍රයේ නම මංගුලිත්ති සූත්‍රය. මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතිය දකින්නේ කොහොමද? මස් වැදල්ලක් වගේ. මස් කුට්ටියක් නෙවෙයි. අර එහෙන් මෙහෙන් එල්ලෙන මස් වැදල්ලක්. පාවෙන විශාල මස් වැදල්ලක්. මේ මස්වැදැල්ල කනවා යක්ෂ ගිජුලි හිමියෝ. යක්ෂ කවුඩෝ. මේ මස්වැදැල්ල කනවා. මේ මස්වැදැල්ල ප්‍රේතියක්. හිතක් සහිත ප්‍රේතියක්. එතකොට අර අස්වාභාවිකව සකස් වෙච්ච අර මේ ඇස් කන් නාසා සහිතේ ප්‍රේතිය මොකද කරන්නේ? කවුඩෝ කනකොට කෑ ගහනවා. ඒ කවුඩෝ යක්ෂ කවුඩෝ. යක්ෂාත්ම භාව ලැබු කවුඩෝ. යක්ෂාත්ම භාව ලැබු ගිජුලි හිමියෝ. එතකොට මේ විදිහේ මස දැල්ල කන්නේ ඇයි අර කවුද මොන පාපයක්ද මේ? යක් දෙහිකම් කරලා. ඒ සමහර අය ඉන්නේ එක එක භූතයන්, එක එක පිසාචයන්, එක එක අමනුෂ්‍යයන් විවිධ ක්‍රම වලින් බන්ධනය කරගන්නවා. අල්ල ගන්නවා. ඊට පස්සේ භූතයන්ගෙන්, പ്രേතයන්ගෙන්, පිසාචයන්ගෙන් වැඩ ගන්නවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වැඩ ගනිමින් එක එක අයට වින කරනවා. අන්න මුගලන් මහරහතන් වහන්සේ දකිනවා මෙහෙම වින කරන ස්ත්‍රියක් වින කරපු ස්ත්‍රියක් යක් දෙහි ගම් කරපු එක්කෙනෙක් මොකද වෙලා තියෙන්නේ මාෂදල්ලක් වෙලා ප්‍රේතාත්මයක් ලැබලා අන්න ඒකට අනේක විද දුක් පිටින් ඕක වෙන සතියක්ද අපිට කපටෙක් කොටාගෙන ගියොත් ඒ කොටපු වෙලාවටත් අමාරු වෙන්නේ මේක වෙන සතියක් නෙවෙයි දෙකක් නෙවෙයි මාසයක් නෙවෙයි දෙකක් නෙවෙයි අවුරුදු 100 ගණන් මේ මාෂදල්ලක් විතර ප්‍රේතාත්මේ එහෙ යනවා මෙහෙ යනවා අර සතුන්ගෙන් බේරෙන්න බේරෙන්න හම් වෙන්නේ ඒක අවසන් වෙනකම්ම ඉතින් ඕවට එහෙම යන්න එහෙම එපා පෙන්න ඔය යක්දෙහිකම් කරන ඒවට අනුබල දෙන්න එපා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කර ධර්මයක් තියාගෙන අපේ ජීවිතේ හැම ප්‍රශ්නයකටම හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ගොඩාක් ප්‍රශ්න වලට හේතුවයි හිතයි හිතේ උපදින රාගය ඒක එහෙම නැත්නම් දේශය එහෙම නැත්නම් ඉරිසියාව එහෙම නැත්නම් වෙනත් යම් කිසි අකුසල ධර්මයක් ඒ අකුසල ධර්ම වලට ප්‍රතිකර්ම කරන්න ඕන එකට මොකද කරන්නේ? යද්දේශිය පස්සේ දුවනවා. අංජනම් බලන්න යනවා, පේන බලන්න යනවා. දේවල් වලට යනවා. ඊට පස්සේ එයාලට අනුගත වුණාට පස්සේ එයාලා කියන කියන දේ කරනවා. ඔය අණවින පොඩි වෙන නම් කරන්න මෙපා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඔය අණවින කොඩි වින කරාට පස්සේ ඒ අණවින කොඩි වින සිද්ධ වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ අමනුෂ්‍යයෝ නෑ කියලා. ප්‍රේතයෝ නෑ කියලා. පිසාචයෝ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළේ තුන ආටානාටි සූත්‍රවල එහෙමනම් විවිධ භූත පිසාච ආත්ම භාව ගැන. එතකොට අන්නේයාගේ භූත පිසාච ආත්ම භාව බැඳගෙන යම් යම් අයට යම් යම් දේවල් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒක නැහැ කියලා නෑ. එහෙන් බන්ධන තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ කාලේ අපේ ආනන්දයන් වහන්සේ එක ස්ත්‍රියක් අර ගුරුකම් කළා ඇදලා ගත්තේ තමන්ගේ ගෙවල් පැත්තට. පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුභවයෙන් ආපහු ජේතවනාරාමයට ආනන්දයන් වහන්සේ හැදලා ගියේ. ඉතින් අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ගුරුකම් කියන බොරු කියන්න බෑ. සමහර අය ඒ ගුරුකම් කිරීම නිවැරදිව කරනවා. නමුත් ඒවට ලැබෙන විපාක ඒ නිසා පැත්ත පලාතක යන්න එපා පින්නත් ඕවයින. තනි කර මිත්‍යා දෘෂ්ටි. විමුක්තිය ලැබෙන මාර්ගයක් නෙවෙයි ඔය. ස්ථිර සැනසෙන ලැබෙන මාර්ගයක් නෙවෙයි ඔය. ඔය අනිත්‍යයට දුක් ලැබෙන මාර්ගයක්. කරන කෙනාට දුක් ලැබෙන මාර්ගයක්. අනුබල කරන දෙන කෙනාට දුක් ලැබෙන මාර්ගයක්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටි අදහස් ඇති කරගෙන ඒ අදහස් වල එල්බිලාම ඉන්නවනම් අන්න ඒක දිට්ඨි උපාදානය. ඒක මිත්‍යා දෘෂ්ටියක්. අන්න ඒකට මොකද වෙන්නේ පින්නත්? නිරේට හරිය වෙනත් අපායකට හරිය යනවා. ඒ නිසා පින්වත්නි ගෘහපතියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අධර්මචර්යා විසමචර්යා ජීවිතෙන් දුරු කරලා ප්‍රාණඝාතයෙන් වැළකුණු ලෝකයාට දයාවෙන් සැලකෙන කෙනෙක් වෙන්න. සොරකමෙන් වැළකීලා ලෝකයාට පරිත්‍යාග කරන කෙනෙක් වෙන්න. කාමිත්‍යාචාරය කියන ලාමක හැසිරීමෙන් අයින් වෙලා කාමිත්‍යාචාරයෙන් මිදුණු පිරිසුදු ජීවිතයක් ඇති කරගන්න. පරස වචනෙන් අයින් වෙලා බුදුමොළො සෞම්‍ය වචන කතා කරන කෙනෙක් බාරපත් වෙන්න. බොරුවෙන් අයින් වෙලා සත්‍යවාදී වචන කතා කරන්න. කේලමෙන් අයින් වෙලා අසමගියයත් සමගි කරන සමගියයත් වැඩි වැඩි සමගියකටපත් කරවන වචන කතා කරන්න. ඊළඟට ප්‍රලාප කතා කරන්නේ නැතුව කෙනෙක්ගේ නුවණ වැඩෙන, කෙනෙක්ගේ මනස වැඩෙන, කෙනෙක්ගේ කුසල් වැඩෙන යහපත් දේවල් කතා කරන්න. ඊළඟට අන්සතු දේවල් තමා සතු කර ගැනීම අදහස් නෙවෙයි. අන්සතු වස්තුවට ලෝභයක්වත් ඇති නොකර ගන්න හිතක් ඇති කරගන්න. අන් අයට දෙස් තියෙන සාප තියෙන හිතක් නෙවෙයි. අන් අයට යහපතක්ම වේවා කියලා. අතුලාන්තේම සෙත් ශාන්ති කරන හිතක් බාරපත් කරගන්න. මෛත්‍රී සාගන හිතක් බාරපත් කරගන්න. මේකේ මේ ලෝකේ ලොකුම සෙත් ශාන්තිය මොකද්ද? ලෝකයාට මෛත්‍රී කිරීමයි. මෛත්‍රියෙන් කතා කිරීම, මෛත්‍රියෙන් සැලකීම. ලොකුම සෙත. ලොකුම ශාන්තිය, ලොකුම ශාන්ත භාවය. ඊළඟ මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා දස වස්තුක සම්මාදිට්ඨිය ආදී චතුසත්ත්ව සම්මාදිට්ඨිය ආදී උතුම් දෘෂ්ටි සමාදාන ජීවිතයක් කරගන්න. ඉතින් මේ බ්‍රාහ්මණයෝ හරියම සන්තෝෂයෙන් මේක පිළිගන්නවා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? පින්වත් ගෘහපතියනි යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට දස අකුසලයේ කියන ධර්මචර්යාවෙන් විසමචර්යාවෙන් අයින් වෙලා දස කුසලයේ කියන මේ යහපත් පැතිකඩේ පිහිටලා ප්‍රාර්ථනාවක් කළොත් මොන වගේ ප්‍රාර්ථනාවක්ද? මම මරණින් මතු චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට යන්න ඕන කියලා. ඒ ප්‍රාර්ථනාව සිද්ධ වෙනවා. බලන්න අපි දේශනාව ආරම්භයේදීම සඳහන් කළා අදිෂ්ඨාන ජීවිතය අලුත් අවුරුද්ද තුනක් ඇති කරගන්න හුදකලාව නෙවෙයි. කුසලයක් එක්ක. දස කුසලයක් එක්ක අදිෂ්ඨාන ඇති කරගන්න කියලා අපි මුලින්ම සිහිපත් කළානේ. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රතිසන්දි විඥාණයත් වෙනස් කරන්න පුළුවන්. දස කුසලයෙන් පෝෂණය වෙච්ච හිත ගන්න අදිෂ්ඨාන තුල අපි නැවත කියනවා ප්‍රතිසන්දි විඥානේ පවා වෙනස් කරන්න පුළුවන් බලයක් කියනවා දස කුසලයට. දස කුසලයේ නිතර නිතර හැසිරෙමින් යම් කෙනෙක් හිතුවොත් මම චාතුම් මහරජක දිව්‍ය ලෝක උපදින්න ඕනේ කියලා අන්‍ය අදිෂ්ඨානය සඵල වෙනවා. යම් කිසි කෙනෙක් හිතනවා දස කුසලයේම යෙදීදී අදිෂ්ඨාන කරනවා මම තාවතින්සිය උපදින්න ඕනේ කියලා. අන්න ඒක සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන කරන දස කුසලයේ යෙදීදී මම නිම්මානවති උත්පත්ති ලබන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන කරනවා දස කුසලයේදී මම මෙන්න මේ භ්‍රමතලයේ උත්පත්ති ලබන්න ඕනේ. වේහප්පල කියන බ්‍රහ්මතලයේ, අවිහ කියන බ්‍රහ්මතලයේ, අතප්පු කියන බ්‍රහ්මතලයේ, සුදස්සි කියන බ්‍රහ්මතලයේ මේ දස කුසලයේ යෙදීදී යම් කෙනෙක් අදිෂ්ඨාන කරොත් මොකද වෙන්නේ? ඒ ඒ දිව්‍ය තලවල, ඒ ඒ බ්‍රහ්මතලවල උපදින විතරක් නෙමෙයි යම් කෙනෙක් හිතනවා නම් මේ දස කුසල කියන ධර්මචර්යාව, සමචර්යාව හේතු වෙන මගේ ආශ්‍රව සේවුණු අකෝප චේතෝ විමුක්තිය උන ඒ උතුම් රහත් මඟ සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒක සිද්ධ වෙන්න ඕනෑ කියලා අදිෂ්ඨාන කළොත් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට දේශනා කරනවා පින්නත් ගෘහපතියනි ඒ එසේම වෙනවා එහෙනම් අලුත් අවුරුද්දේ ජීවිතේ අපේ දරුවෝ අපේ වැඩිහිටි අම්මලා තාත්තලා අපේ තරුණ පින්නතුන් ජීවිතේ යම් යම් අදිෂ්ඨාන ඇති කර ගන්නවා නම් ඒ අදිෂ්ඨානය හුදකලාව ගන්න එපා ඒ අදිෂ්ඨානය හුදකලා කරන්න එපා ඒකට දස කුසලයේ ඇසුර ලබා දෙන්න දස කුසලයේ පිහිට පිහිට තමන්ගේ ජීවිතේ ඉලක්ක ගන්න. ඉලක්ක වලට අදිස්ථාන ගන්න. ධාර්මිකව විනයානුකූලව තමන්ගේ ඉලක්ක ජය ගන්න. ප්‍රතිසන්දි විඥාණය වෙනස් කරන්න පුළුවන් නම් මේ දස කුසලයට මේ ජීවිතයේ අයහපතෙන් යහපතට අපිව යොමු කරනවා කියන එක දස කුසලයට කරන්න පුළුවන් කියන එක ආයේ අහන්න දෙයක් නම් නෙවෙයි. ඒ නිසා හැමදේනාටම සෙත්පතන ආශිර්වාද කරනවා. මේ අලුත් අවුරුද්ද දස කුසලයෙන්ම ජීවිතය ගත කරන්න කටයුතු කරන්න. තමන්ටත් අන් අයටත් ප්‍රසාද ජනක සැනසිලිදායක ජීවිතයක් ඇති කරගන්න. මේ ජීවිතේ පරලෝක ජීවිතේ සූපත් කරගෙන උතුම් නිර්වාණයෙන් සැනසෙන්නත් මේ දස කුසලයෙන්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාවෙන් අපි ධර්ම දේශනාව සංකල්ප හැම දිනකටම සම්මා සම්බුදු සරණයි පින්නත් අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ධර්මින් කටයුතු කරන පින්නන්ත පිරිසක් නම් සඳහන් කරලා තියෙනවා වසන්තා සේනාරත්න මහත්මියත් නිශාන්ත තෑවීර මහත්මයත් පුතුන් සහ ලේලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් දායකත්වයේ දරන්නේ අංක 8 4 වෙනි පතුමග කොස්වත්තපාර නාවල ප්‍රදේශයේ ඉඳලා පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාතර වේරදූව කැප්පු ඇලවත්ත සියස නිවසේහි පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලොව සැපත් එච්.එල්. කුසුමාවති ජයවීර ඉස්කෝල හාමිනේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඉතින් ඒ පින්වන්ත අය ඒ හතරවන පටුමග කොස්හතපාර නාවල ප්‍රදේශයේ ඉඳලා මේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන පින්වන්තයන් බලාපොරොත්තු වෙන විදිහටම මේ පැයක් තුන ලොවක් සැනසීම තුන මතුවෙච්ච මහා පුණ්‍ය ශක්තිය එච්.එල්. කුසුමාවති මෞතුමියටත් අනිකුත් මියගේ ඥාතීන්ටත් අනුමෝදන් වෙලා ඒ හැම දිනාටම සංසාර ගමන සුවපත් කර ගැනීමටත් උතුම් නිර්වාණයෙන් සැනසීමටත් මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා පුණ්‍යානුමෝදනාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සඳහන් කරනවා එතුමිය ඒ සමගම ආදරණීය පියාණන් ඒ වගේම විශාන්ත ජයවීර ඇතුළු පවුලේ සැමටම නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී නිරෝගී චිරජීවනය ලැබෙන්න මේ උතුම් කුසල ශක්තිය හේතු වේවා කියලත් ඒ පින්වත් අය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් දායකත්වයේ දරන වසන්තා සේනාරත්න මහත්මියටත් දේශාන්ත ජයවීර මහත්මයටත් ඒ දරුවන්ටත් ඒ මුණුබුරු මිනිබිරියන්ටත් ත්‍රිවිධ රත්නත්‍රේ අනන්ත ගුණානුභාව බලෙන් ජීවිතේ පුරාටම විශේෂම ලැබුවා වුණා වසර පුරාටම කායික මානසික සැනසෙල්ලම නැවත නැවත ලැබේවා. දස කුසලයේ තුන තව තවත් මේ පිළිතුරට හික් වෙන්නට අවශ්‍ය කාය ශක්තිය මානසික ශක්තිය ඇති වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමි කලෙහි වදාළ ශාන්ත නිර්වාණයෙන් සැනසෙන්නත් හැම දිනාටම මේ කුසලයේ පාරමිතාවක් වේවා කියලා අපි බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් සිහිපත් කරනවා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ඊළඟට මේ ලෝකයේ බණ අපේ සදැහැති පින්නතුන් හැම දිනාටමත් ඒ වගේම මේ සිදු කරගෙන යන සියලු වැඩ කටයුතු යහපත් කරගන්න අලුත් අවුරුද්දේ තාම යහපත් පැත්තකට තව තවත් තමන්ගේ ජීවිතය යොමු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමිතෙහි වදාළ ශාන්ත ලක්ෂණ නිර්වාණය හැමදෙනාම සැලසෙත්වා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති